කන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතුම් වූ ධම්සභා මණ්ඩපයේට වැඩම කොට බදාළ මහනුවර ලංකාතිලක රජමහා විහාර වාසී පරිවනාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද නීතිකම චන්දිම ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප සියලු දෙනාම එක්ව සාදුනාත් පවත්වා පිළිගනිමු සාදු සාදු සාදු වාදුව බිල්දුව රන්මුතුවනේ පදිංචි කලුතර ප්‍රජා විශෝධන නිලධාරී ශිරෝමි සේතර මහත්මිය ගාමිණී සේනාරත්න මහතා ජනිත් චානුක සේනාරත්න පුතුණුවන් ඇතුළු පවුලේ ඥාතීන් පිරිසයි උතුම් වූ සතරම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට චින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට මේ උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අස්බ්‍රා ගච්ඡන්තු දේවතා සබ්බම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා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 සතේකාය ගතා උපත්තිතා චසුපස්සායතනේ සුසංතෝ සත්තං බික්ඛෝ සමාහිතෝ සංඥා නිබ්බාන මක්ඛනෝති කලුතර වහන්සේ බෞද්ධ උපවාහිනී කාර්යාලය සහ ගුවන් විදුලිය ස්ථාපනය කොට ඇති මාපිය සෙවන පරිශ්‍රයේහි ආධිපතිත්වයේ දරන අතිගෞරවනීය නම කියන්නට අවසරයි මලේගොඩ නන්ද ගෞරවනීය නායක හාමුදුරුවෝ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම බෞද්ධ මාත්‍යාවේකරු සභාපති අපේ කල්යාණ මිත්‍රය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක හාමුදුරුවෝ ඇතුළු මෙරට වාසී රුවාසී පින්ති මහා සංඝරත්නයන් අවසරයි මේ පැයට නියමිත බෞද්ධ රූපවාහිනී සද්ධර්මානුශාසනාව සඳහා පූර්ණ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන වාද්දුව දෙල්දුව රන්මුතු යන අංක 73 නිවසෙහි පදිංචි කලුතර ප්‍රජා විශෝධන එළදහරි. ඒ පින්වත් ශිරෝමේ සේදරසනරත් මහත්මිය එවගේ මාදරණීය ස්වාමි පුරුෂයා ගාමිණී සේනාරත්න එවැගේම ජනිත් චානුක පුතා ඇතුළු පවුලේ හිත මිත්‍රාදීන් මේ පින්කම සඳහා දායකත්වයේ දරනවා හැම දිනාටම ධර්ම දානමය කුසලේ නිර්වාණ අවබෝධය සඳහා පාරමී ධර්මයක් ලෙස උපකාර වෙත්වා කියන ප්‍රාර්ථනා සිදු කර. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ සඳහන් වෙන්නේ අක්කා තාරෝ තථාගත අකුරු කී ඇද තියෙන්නේ අටක් පද කීයද තියෙන්නේ? පද හතරයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේලා විදේශනා. මේක කියනකොට ඇහෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ මහලු දෙයක් නෙමෙයි පොඩි පාඩමක් නේ තියෙන්නේ කියලා. නමුත් ඒ ඉගැන්වීම කෙටිවට අපට ඉගැන්වුවට දීර්ඝ කාලයක් පුරාවට උන්වහන්සේගේ පාරමී ශක්තියත් එක්ක අවබෝධ කරගත්ත දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගය තුල තියෙන්නේ හැම එකක්ම අතහැරලා වලගත වෙන්න කියන ඉගැන්වීම නම් නෙවෙයි. දැන් ඔකට හරි ලස්සන කතාවක් තියෙනවා. කොන්ක්‍රීට් වලින් පන්සල හදලා වටේට ගස් හැදුවට වැඩක් තියෙනවා. වැඩක් වෙන්නේ නැහැ මොකක් හින්දාද වැඩක් වෙන්නේ නැත්තේ. ඇතුළ සංකීර්ණයි. බාහිරට සංකීර්ණ බව පෙන්වන්නේ නැහැ. වැඩක්ද? ආම ඒ වගේ තමයි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ වැරදිවට අල්ලගන්න කෙනා. අභ්‍යන්තරය අපිරිසිදු කරගෙන බාහිරට පිරිසිදු බව අඟවනවා. ඒක අමාරුද ලේසිද? හරීම ලේසි. හරීම ලේසි. ඉතින් හැම දෙයක්ම ලැබෙනවා. ඒ ලැබෙන්නේ බොහෝ පිරිසකට උමනාව තියෙන ධර්ම අවබෝධය ඇති කරගන්න. එතකොට දහම් පිපාසයෙන් එන්න පිරිස බාහිර පරිසරයේ වැඩි. එතකොට ඒත් හරියට සතුට වෙනවා මට කරගන්න බැරි වෙච්ච දේ තව උත්මේ උත්තමාවියක් කරගෙන අනේ මගේ ශක්ති ප්‍රමාණයන තුන්හන්සෙට සලකනවා ඒ කුසලයෙන් මටත් මේ මාර්ගයම අවබෝධ වෙත්වා කියන ප්‍රාර්ථනාව කර කර සිල්පසේ සලකන බුදුරජාණන් වහන්සේ මතක් කළේ ඒක නෙවෙයි කළ යුත්තේ මොකක්ද කළ යුත්තේ බාහිර අපිරිසිදු වුණාට කමක් නැහැ ඒක මහ ලොකු දෙයක් නෙවෙයි පිරිසිදු කරගන්න ඕන කිය කොහෙද අභ්‍යන්තරය පිරිසුදු කරගන්න ඕන. අභ්‍යන්තරය පිරිසුදු වෙන්නෙම කියනවා භාග්‍යවතුන් වහන්සේ තමාළඟ තියෙන චිත්තන සංචිත්ත වීති කියන කතා කරන සිතුවිලි පිරිසිදු වෙන්න වෙන්න වෙන්න වෙන්න අභ්‍යන්තරය පිරිසිදු වෙනවා. දැන් මේක කරගන්න ඕන තමා විසින්. හරියට ඔයත් හොඳට හිතලා බලන්න. ආමිෂ පූජාවේ කරන්නේ තෝකමයි ප්‍රතිපත්ති පූජාවෙන් වෙන්නේ තෝකමයි මොකද්ද සිතුවිලි පිරිසිදු කරන එක මේ සිතුවිලි අපිරිසිදු වෙන්න වෙන්න අපිරිසිදු වෙන්න වෙන්න ඒ සත්‍යය පුජ්‍යලයා අභ්‍යන්තරක් පිරිනනවා බාහිරක් පිරිනනවා ධම්මපදයේ පළවෙනි ගාථාවම ඔය තරම් බලන්න පළවෙනි ගාථාවේ පළවෙනි වචනේ ගාථා 400කට වඩා තියෙන ඒ ගැන නොහිතා පළවෙනි ගාථාවේ පළවෙනි පදේ ගැන හිතන්නකෝ. තියෙන්නේ මොකද්ද? මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිතා මනෝමය බලන්න මනෝ පුබ්බංගමා ධම්මා සෑම කටයුත්තකටම මූලික වෙන්නේ මොකද්ද? ආ තමන් සිත මනස මූලික වෙනවා. මනස මූලික වෙනවා පින් කරන්න ගියත් කුසල් කරන්න ගියත් පව් කරන්න ගියත් අකුසල් කරන්න ගියත් මොකද්ද මූලික වෙන්නේ සමාලඟ තියෙන මනස මේ මූලික වෙච්ච ගමන් මේ මනසට ඉමක් කොනක් සීමාවක් නැහැ ඉතින් අපිට තියෙනවානේ ඉමක් කොනක් සීමාවක් ජීවත් වෙන ගෙදර පිටිය හතර තියෙනවා ඉඩමට තාස්තයක් තියෙනවා තාප්පේ දාලා තියෙන ඉඩම් කෑල්ලට ඔප්පු කෑල්ලකුත් තියෙනවා. මේ හැම එකටම සීමාවක් තියෙනවා. ඉතින් ඔය තරහට සීමාවක් තියෙනවා. මේ එතකොට තමයි කියන්නේ මගේ සීමාව පරිණම දැන් ඕක නවත්තන්න කියලා. ඒකට සීමාවක් තියෙනවා. මේ මනසට සීමාවක් නෑ අසීමාන්තික. එහෙනම් අසීමාන්තකව ඇති මනසේ දුර දුවන ස්වභාවය කෙනෙකුට එහෙම ලේසියෙන් නවත්තන්න පුළුවන්. ගෙදර නම් දුවගෙන යනකොට තාත්තේ හැප්පෙනකොට මම දන්නවා මගේ මට මෙච්චරයි. එතනින් එහාට මට යන්න බැ අනුන්ගේනේ ගේපු ගමන් නඩු වැටෙනවානේ උසාවියනේ වැඩ කරන්නේ. ඒ නඩු වැටෙන නිසා දන්නවා හැප්පෙනකොටම මට යන්න බෑ. නමුත් මේ සිතට එහෙම පුළුවන්ද? දුරංගමං ඒකචර හරිම බරට විස්තර කරපු ගාතාව දුරංගමං ගොඩාක් දුර යනවා මෙතන වාඩි වෙලා ඔබ හිටියත් ඔබේ හිත එක්ක පිටරට එන්න දුගා නේ එක්ක නැත්තම් කාර්යාල නැත්තම් කුණා දරුවෙක් ඉන්නවා ඩේ කෑ සෙන්ටර් එකක ඒතන ඉතින් අපි මෙතන ඉන්නවා හැබැයි අපේ හිත කොහෙද තියෙන්නේ විශාල දුරකට යනවා. ගියපු ගමන් එතන ඇලෙනවා. දැන් මම මෙතන, සිත එතන. සිත එතන ගමන සෑහෙනම කරනවා. මොනවද කරන්නේ? මෙහෙම වුණොත් හොඳයි, අරහෙම වුණොත් හොඳයි, අරහෙම කිව්වොත් හොඳයි. තාම එකක්වත් කියලා නැහැ. කියලත් නැහැ, කරලත් නැහැ, ඇගිලත් නැහැ, මුකුත් නැහැ. මේ මනෝමය සිතුවිලි තුල ජීවත් වෙනවා. ඊට පස්සේ ඒ දැනෙන සිතුවිලි මගේ මට මම කරගන්නවා. ඒක ආපෝ දිනු කරගන්න නැත්නම් සාර්ථක කරගන්න උත්සාහ කරනවා. එහෙනම් උත්සාහ කරන්න පටන් ගත්තේ මොකක් නිසාද? මනස මුල් වෙන්නේ. දැන් මම ඔබට එක උදාහරණයක් කියන්නම් මේ සිත අපි හරියට අවබෝධ කරගත්තේ නැත්නම් විශාල ප්‍රශ්න වලට මුල වෙනවා. දැන් ඔබ දකින මේ ගොඩනැගිල්ල ඔබ හිතනවා ආකිටෙක්චර් කෙනෙකුද කියලා. එයාගේ නෙවෙයි මේ ගොඩනැගිල්ලට මූලික වුණේ එයාගේ සිත තුළ ගොඩනැගුණු සංකල්ප. අඳුන්න කලින් එයා මොකද කරන්නේ? සංකල්පයක් ගන්න. කොහොටද බාත් รู ම් එකේ ඉන්න ඕන කියලා අහනවා. කොතනටද මැදු මුදුලේ ඉන්න ඕන කියලා අහනවා. කොහෙන්ද තුන් වෙන ප්‍රධාන දොර දාන්න ඕන කියලා මෙයාගේ සංකල්ප එකතු කරගන්නේ නැද්ද? ඔබ හොඳට හිතන්න. එයා ඉස්සෙල්ලම අපිත් එක්ක සාකච්ඡා කරන්න කලින් එයා හිතනවා. හිතලා එයා පොඩි නෝට් එකක් දාගෙන මතක හිතෙන විදිහට හදන කෙනා ළඟට ඇවිල්ලා අහන කොහොමද කොහෙන්ද ඕන මොකද්ද වෙන්න ඕන මගේ අදහස මේක. දෙගොල්ලම කතා කරගෙන වැලිගල් ගමල් එකතු කරගෙන ඕන්න දැන් හදන. හදලා අපි කියන වගේ ඇතුළට ගිහලා මොකද්ද? ගෙදර මම හැදුවේ මගේ අදහසක්. ඇත්තටම මගේ අදහසක්ද? මනස මූලික වෙලා මනසට ඕන දෙයට මම ඇලිලා ඒක හදාගත්තා. මට ඕන විදිහට හදාගත්තා නම් ඒ ගෙදර ආකාර 1000ක වෙනස් කරන්න ඕනේ නැහැ. හැබැයි හැදුවට පස්සේ වෙනස් කරන්නේ නැද්ද? මෙතන හරියන්නේ මේක කඩන්න ඕන මේ බිත්ති හරියන්නේ මේක වෙනස් කරන්න ඕන මේ පාට හරියන්නේ මේක වෙනස් කරන්න ඕන මරණකම වෙනස් කරනවා වෙනස් කරන්නත් තාම මූලික මොනවද විවිධ හේතු මූලික නස්පස්තරවරු කියන දේ පිළිගන්නවා ජ්‍යොතිෂ වේදිය කියන දේවල් වාස්තු විද්‍ය මේ හැම එකක්ම අපි අපිරිසුදු කරගන්න අපේ මනස අපිරිසුදු කරගෙන මරණකම් කරන්න අරගෙන අඩක්කු කරනවා දැන් ඔබ මූලික කියලා බලන්න මේකට මූලික උනේ මොකක්ද? මේ මනසනේ මේ මනසට කවදාකවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ මේ මනුස්සය. ඒකයි මේ සතර දුවන්න හේතුවක් උනේ මෙයා සෑහීමකටපත් වෙන්නේ නැහැ. අකුසල් කරන්න කියත් සෑහෙන්නේ. කුසල් කරන්න කියත් සෑහෙන්නේ. හොඳට හිතලා බලන්නකෝ. මේ සිත නවත්ත ගත්තොත් ආන් එතනදී අසෑහෙන්න පටන් ගන්නවා. දුවන එක නවත්ත ගන්න. දුවන එක නවත්ත ගන්න බලෙන් බඳලා තියාගන්න එපා. දැන් අපි හදන්නේ එහෙමනේ. දුවන සිත බඳලා තියාගන්න. බනින්න හදපු ගමන් දිව්වටත් වඩා වේගින් මෙයා කලබල වෙනවා. දිව්වටත් වඩා වේගින් මෙයා කලබල වෙනවා. බුදුරාම දුරු වෙනන් වදාලේ මොකද්ද? දුවන සිත පිළිබඳව විදර්ශනාශීලීව දකින්න පුළුවන් වෙනවා. එතකොට නවතිනවා. දුවන සිත නවත්තන්න එපා ඔබ. දුවන සිත දුවන්න දෙන්න. ඔය කියපුවාව. ඔබ නවතිලා දුවන සිත ගැන බලන්න. ඕකනේ අඟුලිමාල හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ දුන්න ප්‍රායෝගික වැඩසටහන. අඟුලිමාල උඹ දුවනවා මම දුවන්නේ මම නැවතිලා ඉන්නේ. මේ ගැඹුරු ධර්ම කාරණා ඔබ දුවනවා කියලා කියන්නේ ඔබේ මනස පිට දුවනවා මගේ මනස පිට දුවන්නේ නැහැ මම නවත්තගෙන දුවන මනස ගැන මම දැක්කා දැක්කේ මොකදද විදර්ශනාශීලීව දැක්කා සිත ඇලෙන තැන පිළිබඳව දැකලා ඇලිච්චු තැන ආදීනව දැක්කා ඉතින් දැන් ඇලිච්චු තැන ආදීනව දකින්න gedara දොර වහලා මොනවද වෙන්නේ එහෙම නෑ. එහෙම වෙන්න ඕන නෑ. ඇලුනට පස්සේ හිතන්න ඇලිච්ච තැන මොනවද තියෙන්නේ කියලා. ඇලිච්ච තැන තියෙන්නේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. සිත ඇලුණු සෑම තැනකම ඕක තියෙනවද නැද්ද කියලා බොහොමකට පරීක්ෂා කරා. දැන් ඇලිලි තියෙන තැන් ගැන හිතලා බලන්න. දරුවෝ ගැන ඇලුනා. දරුවෝ ගැන තියෙන්නේ මොකද්ද? ඇලුණු දවසේ ආයි හිතුව ලෝකෙම තමයි මට මේ. දරුවා හම්බ වෙච්ච දවසේ රෙදි කෑල්ලක තියාගෙන උඩට විසි කරනවා, නලවනවා, පස් වෙනවා, නමක් දානවා, කන හදනවා, කට හදනවා, උගුර හදනවා නේ. මේ කොහොම කරන ලෝකෙම මට ලැබුණා. එහෙනම් එතන ඇලෙන්නේ නැද්ද? සිද්ධාර්ථව සමගද? හැමෝටම ආදීනව දැක්කා. මොකද්ද දැක්කේ? බන්ධනං ජාසම් මේක බැඳීම. මේක දුක්ඛාගතයි. මෙතන බැඳුම ගමන් දුක්ඛාගතයි. එහෙනම් දුක්ඛාගත දෙය බැඳුම තව තවත් මොකද වෙන්නේ? දුකමනේ. බැඳුම දුකමයි. ඒ නිසා බැඳීම මම ඈත් කරනවා ලිහිම පුරුදු කරනවා. ලියලා දැම්මා. මොකද්ද ලියලා දැම්මේ? අම්මත් ලිහලා දැම්ම. ඒ කියන්නේ බිරිඳ ලිහුවා. බැඳීමක් නැහැ. දරුවත් ලිහලා දැම්ම. බැඳීමක් නැහැ. කම්පකටයි සම්නකටයි කියෝ එතර වුණා බැඳීමක් නැහැ ලිහුවා. සළුවලට බැඳුණා මුදල හැරියා. කෙස්වලට බැඳුණා මුදල හැරියා. ලිහුවා. ලිහලා කිං සච්ච ගවේසේ කිං කුසල ගවේසේ අපට සෝකමයි පින්වත්. අපි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මාර්ගයට පිළිපන් වෙන තැනැත්තෙක් තැනැත්තියක් වෙනකොට බැඳීම් වලින් ඈත් වෙනවා. බැඳීම් තියාගෙන මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඒ බැඳිච්ච ගමන් තව තැනකට ගියොත් බැඳීමත් එක්ක සිතිවිලි එකතු වෙනවා. දැන් ඔය පිටන්න ගෙදරත් එක්ක බැඳිලා මෙතෙන්ට බනහන්න ආවම බනහන්න පුළුවන්. දොර වැහුවේ නෑනේ. බස් මුට්ටියේ ලිපිකේ රොස්සේ ඉඳ දාන්න. ලොකු දුවේනවා 12 මාරට. ගෙදර වාහන යතුරු මගියක්. අනේනකන් එළියේ නේද දාන්න. දැන් ඔබට මම මම කියනවා. ඔබ හිතකොද? ගෙදරනේ. නැගිලි නෝ බනහලා. ඔබට කිසිම පසෙන් දිහාට කොයි. ආපහු මොනවද අපහාඳුරු කියන්නේ? තමන්න බැරි නිසා බලහන්න පුළුවන්. ඒ නිසානේ කිසాగෝතමී අම්මා ඇතහැරි. මරිච්ච දරුවට බෙදලා හිටපු මලකඳ ඇතහැරියා. මලකඳත් එක්ක ආව නම් එයාට පුළුවන්ද? අපහැරලා බුදුහාමලා කතා. පදාචාර අම්ම මරිච්ච දරුවෝ මරුණු ස්වාමියා මරුණු දෙමාපියෝ අහිමිච්ච බෑවද්ද දේපල ඒ ඔක්කොම අපහැරලා බුදුහාමලා ළඟට ආවා. බෞද්ධ දර්ශනය තුළට එන කෙනෙක් දැදීම් අතහරින්න ඕන. එකට තමයි වික්ෂෝධාරි වචනයක් තියෙනවා. නෙක්කම්ම අතහැරීම තුළ තමයි වික්ෂුවක් බවට පත් වෙන්නේ. මේක ගබ්බෙන් අතහරින එකට වඩා අමාරුම දේ තමයි පින්වත්නි මොකෙන් අතහරින එකද? සිතින් අතහරින එක. ගබ්බෙන් අතහරින්න පුළුවන් සිතින් අතහරින්න හරි අමාරුයි. බලන්න එහෙනම් මේ සිත මනස කොච්චර ව්‍යාකූල කරනවද? දරුවෝ විවාහ කරලා දුන්නට පස්සේ විවාහ නැත්තම් අපි කියන දීග දෙනවා කියලානේ කියන්නේ. නේ දීග දෙනවා. දෙන්නේ දෙනවද? ආ පොව ටෙලිෆෝන් කෝල් එකක් දෙනවා සතියක් හොයන්න යනවා. ඒ පොව ප්‍රශ්න විසඳන්න යනවා. දැන් දීලාද? මගේ කරගෙන දීලා ප්‍රශ්න එතකොට. දුන්නට පස්සේ ඔබ හිතන්නේ පුතේ ඔබ අලුතෙන් පටන් ගන්නේ. ප්‍රශ්නෙන් අපි ප්‍රශ්න වින්දා. ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්නේ. ඒක උපදෙස් අපි දෙනවා මිස අපි මේකට මූලික වෙන්නේ නැහැ. උපදෙස් දෙන්නේ මම නෙමෙයි යම් පන්සලට බුදුදහමත් එක්ක උපදෙස් කරන. හරි මනස නිදහස්. එහෙම නැතුව බුද්ධිලත් ඒ දරුවන්ගේ මේ මුණුමුරු මුණුමුරු අල්ලගත්ත ගමන් කොච්චර දුක් ගොඩක්ද? පන්සලට ගිහින් බණ ටික අහන්න බෑ. පොයට පිළිගන්න බෑ. මොකක් නිසාද? මුරුබුරු කෑවද දැක්නේ. අපේ කාලය යනවා. ඒ නිසා පින්වත්නි සරලව සහැල්ලුව ජීවත් වෙනවා කියලා කියන්නේ වනගත වෙලා වනාන්තරගත වෙලා යන එක නෙමෙයි. සර්වඥ රෙද්දීසින් නෑ. තියනවා. ඒක නෑ. ඒක තමයි මිනිස්සු හිතන්නේ තියෙනවා අටසිල්නේ. උතුරු සළුවක් දාගෙන නින්නේ. නාගුණ වල ගලවන්නේ නැහැ කරේ. නේ? සෙද්දි සිල් නැහැ. සිල් තියෙන තමන්ගේ හිතේ. බය බයට සිලුත් නැහැ. බයට ගන්නවනේ. අපෝ දැන් යන්න ළඟ එක්ස්පයර් ඩේට් එක කිට්ටුයි. දැන් නැහැ. දැන් බයයි කොහාට යන්නද? යයිද මන්ද නිරයට කරපු දේවල් ඒ කාලේ. පටයි. ගත වයසට ගියාට හිතට හිත තරුණයි. ඒකට හරි බයයි. බය වෙච්ච ගමන් ආයම තාම දන් දෙසෝ සිටි ගන්නවා. දායක සභාවේ මුලසුන ගන්නවා. ආඳුරුවක් අත්තකල් සිල් අවසන් කරනවා. බලන්නකො හිතට මේ බයට. පිරුණු කලයේ දිනසලි. හොඳ සිංහල වචනයක් ඕක. පිරුණු කලයේ දින. කුඩා කාලේ ඉඳලා සිල් රකින්න කෙනා කුඩා කාලේ ඉඳලා භාවනා කරන කෙනා කුඩා කාලේ ඉඳලා ගෘහ ජීවිතේ නිවැරදිව කරගෙන යන කෙනා ආය වයසට යනකොට බයක් වෙනවා. මේ මනුස්සය දන්නවා මගේ හිත තවං කොහොම මම අනුන්ට ගැරහෙන්නේ නැහැ. මගේ ගෑනට දැන්නේ නැහැ. මගේ දරුවෝ මහම ගැදලා දැන්නේ නැහැ. මගේ පරම්පරාවට මං හානියක් කළේ නැහැ. මම හොඳට සිල් ටික ආරක්ෂා කරගෙන පුළුවන් විදිහට හිටියන්නේ. මේ ඉන්න ටිකක් මේ විදිහට මෙතන මේ සීලය රැකලා මම මැරෙයින් මං කලබල වෙන්නේ නැහැ. පිරුණු කලේදී එනසලේ. බාගෙට පිරුණු කලේ මොකද වෙන්නේ? හොයන කොහේ හරි කමක් නැ මේක මේ පුරවලා පිරෙන්නේ නැහැ. ඒ නිසා කින්වත් මේ අපි ගතින් අතහරිනවා වගේම හිතින් අතහරිනවා. හිතෙන් අතහැරෙන කෙනාගේ සිත හරිම පිරිසුදු පලස්තර නිවන් දික්කේ චිත්තා. ප්‍රධානසල හරි ලස්සනයි. මහරහත් උත්තම උත්තමාගේ දකින්න පින් කරනවා. දැන් කීවල බලන්න මහරහත් චරිත කළු පාටයි කියලා කිව්වට අපි කියන මේ අඟුරු කළු පාට නෙවෙයි. අඟුරු කළු පාට ටිකක් අප්‍රසන්න. අපි එකට හොඳ වචනයක් කරන කළු පාට උනත් දැකුම් කළුයි කියනවානේ. හරි ලස්සනයි මේ පහත. සුදු පාට කිව්වහම අපි හිතන්නේ මේ අර ෆෝරිනර්ස් වගේ පාටනේ. ඒක නෙවෙයි. ප්‍රියමනාප මේ කියන මේ රහත් උත්තම උත්තමාවියන්ගේ ශරීර ස්වභාවය ඇත්තලක තියෙන පාට වගේ කියන. ඇත්තල පාට සුදුද? නෑ. රත්තරන් පාටද? සුදුත් නෙවෙයි රත්තරන් පාටත් නෙවෙයි. ආන් මේ වගේ කියනවා. මේ මොකක් නේද? මේ සිත පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න ගත පිරිසිදු වෙනවා. ගත පිරිසිදු වෙනවා. ගත පිරිසිදු කරන මිනිස්සුන්ගේ සිත අපිරිසිදු වෙන මොකද කරන්නේ? ආලේප කරන්න වෙනවා. ඒ සිත අපිරිසිදු වෙන්නේ. ගතනේ පිරිසිදු කරන්නේ ආන් ඔබට තමයි මම කිව්වේ කොන්ක්‍රීට් ගොඩනැගිලි හදලා කොටිම ගස් හැදුවට ඒක වෙන්නේ නෑ වනාන්තරයක්. ඒක වෙන්නේ නෑ. ඒ වගේ තමයි අභ්‍යන්තරය අපිරිසිදු වෙලා බාහිර පිරිසිදු කරගෙන හිටියට වැඩක් වෙන්නේ නෑ. හරියට නිකන් අර ඌරු කොටුවක් නඩත්ත කරපු ඌරු වැද්දා වගේ. දන්නවනේ ඔය කතාව. හරි ලස්සන කතාවක් කියන සීහලත් කතාවක්. ඈ කියවල බලන්න මේ අනුරාධපුර යුගයේ තමයි කියවෙන්නේ වේවුනේ. උරුපේ කඩන වැද්දෙක් ඉන්නවා. මේ මිනිහට උරු පෙන්නන්න බෑ. මොකද කරන්නේ? උරු ගෙනල්ලා හදන විශාල කොටුවක්. ඒ උරු කන්නේ මොනවද? අසෝචි. මේ මිනිහ ගිහිල්ලා ඈත පළාත්වල වැද්ද කිනි ගොඩ දානවා. දැන් අද තියෙන තියෙන ගලිය කියන එක ඉස්සර නෑ ඉතින් අදින්න ඕන අපේ. ඉතින් මේ අසෝචි අරගෙන ඉහළ දානවරු ගල් තලාවකට ගෙනා. ඔය හලනවා. ගල් තලාව රත් වෙන රත් වෙන මොනවද වෙන්නේ? අසෝචි වේලෙන. ඒකෝට බඳ නැහැ. මෙයා කරන්නේ ඉතින් සතියක් විතර මේ ගෙනල්ලා ගලට අහලා යනවා. සති දෙකකින් විතර ආයෙනවා. ඉතින් කවුරු හොරෙන් ගන්නෑ නේ. කලබලෙකුත් නෑ, මයිකුත් නෑ. වටිනාකම තියෙන මිනිහටනේ. සතුටකින් විතර වෙනකොට මේක හොඳටම කර වෙලා. කියන මේක ආපහු නවල නවල නවල නවල කෑලි හදාගන්න. දැන් එහෙම ප්‍රශ්නයක් නෑ ගෙනියන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ. කරතියන් යනවලු. කරතියන් යනකොට මගදී වැස්සක් තමයි. දැන් මොකද වෙන්නේ? දිය වෙල වැක්කේන නැඳ පුරා ඕම වගේ තමයි පොලිසිය ලකින්නේ ගියා. ඔය වගේ තමයි. මොකද වෙන්නේ? අසුචි නාගත්ත උරු කුටු ඇත්ත වගේ. යන්න රැස් වෙනකොට නානවා. මේ සිත ඇවිස්සීලා ඇවිස්සීලා මතක් වෙනවා. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ තප්පති කියලා. මේ දාගම හාමුදුරුවෝ මේ පැත්තේනේ නේ මේ අහල පහල පාවතෝ මේ උන්වහන්සේලාගේ චරිත කියෙවොත් ඇගේ හිරිගඩු තිබෙනවා. ඒ තරම් වටිනා උත්තරය. හරිය රත්න පොතක් කියනවා මොකද? ලෝයන සංගරා හරිම ලස්සන. ඔකේ කියන එක ගාථාවක් කවියක් තියෙන මොකද? කරන කලට පව් මිහිරිය මිසේ විදින කලට දුකුන් ගෙන දේ ගිනිසේ. ඔක ධම්මපදයේ තප්පති කියන ගාථාව එක පදයකට ලියපු කවියක්. එක පදයයි බුදුහාමරන්. උන්වහන්සේ පද කවි පද හතරකට ලියන. කරන කලට තව මිහිරිය මිසෙන්. පොතේන කොට කොහොමද? හරිම සුන්දරයි. දැන් උදාහරණයකට කිව්වොත් ස්ත්‍රී වල පුරුෂයෙක් හිටියොත් කොහොමද? හරියට ඒකට ගැළපෙන මිතුරු හම්බ වෙනවා. රැයට රක්තියාදුවේ ඇවිදිනවා. ඒකට මුදල් ඕන තරම් හම්බ වෙනවා. ඒකට අවශ්‍ය ප්‍රතිපාසකම් සියල්ලම හම්බ වෙනවා. කරන කලට පවු මිහිරිය මේසේ. තරුණ කාලට ආයිතින් බෑ. අර පාරිපුල සුමංගල ආඳුරුවන්ගේ කකුල් දෙකටයි අත් දෙකටයි බෙල්ලටයි විලව්කු දාලා සුද්ධ ඇදලා නතර කරගත්තා නේ කියන්නේ ඒවටත් බෑ නවත්තු කරන්න. එහෙමවත් බෑ අකුසලයට සිත ගිය ගමන් හම්බ වෙන මිතුරු. දේවදුකමටත් එහෙමමනේ. කරන කලට පව් මිහිරියනේ. බොන්න ලෑස්ති වෙන්නකෝ. නෝට දෙවිත්‍ති කරන් දෙන පොතේ නැති අපච්චිට බොන්න ගියාම බාස් ගන්න මුදල් තියනවද නැද්ද? එමේ අපි ජීවත් වෙන්නේ ගම්බද සහ ප්‍රදේශවල අප්ප බලන්ට දරුවෝ ප්‍රාර්ථකෙන් අරන් එන්න නිදහස නැති තාත්තට බොඳ වෙලාව නැද්ද? වදපු ජාතක කරපු අම්මා තාත්තා බලන්න යන්න වෙලාව නැති මනුස්සයට බොත් යන්න වෙලාව නැද්ද? උන්ට බලන්න ඕයලා කරන කලට පව් මිහිරිසේ බොඳ ගියාම ඕන තරම් ඉන්න. කුඩු බොම්ම ගියාමත් එහෙමයි. ගංජා බොම්ම ගියාමත් එහෙමයි. ඊට පස්සේ හොරගම් කරන්න ගියාමත් එහෙම. අල්ලස් ගන්න ගියාමත් එහෙම. හැම තැනකම යොදලා බලන්න. පොකුරු පිටින් නෙමෙයි හම්බ වෙන්නේ. සහරාන්ගේ බෝම්බෙට පොකුරු පිටින් හම්බ වෙන්නේ නැද්ද? පව් කරන්න ගියාම පොකුරු පිටින් හම්බ වෙනවනේ. හැබැයි පිනක් කරන් එකතු කරගන්න හරියම අරු නැහැ. දහසක් දේවල් කියනවනේ. කොහොමද එන්නේ මේ සතිය ගණන් එනවා සතියකට කොහොමද හෙල්ලෙන්න බෑ. එහෙම කියලා නැද්ද ඇත්තට? කරන කලට පව් මීරිය මේසෙ. පව් කරන්න ගියාම මීන වගේ කඩ කඩ කනවා වගේ. පැමිණියට හැරිච්ච ඇඳලය වගේ. ගලවන්න හරිය අමාරුයි. මේ සිතේ ස්වභාවය බැඳෙනවා ඒකට ඇලෙනවා. චත්තපත්‍රාභිනන්දනය කියන බුදුහාමරණ වචන කියන්නේ ඒතන ඇලෙනවා. කොහොමද කාම සංනා භව සංනා විභව සංනා කාම තණ්හාව තුළ ඇලිච්ච ගමන් ආයේ කාලයක් මොබලක් සීමාවක් වයසක් තමන්ගේ ඔරපියක් මොකුත්ම නැහැ මොකුත් ගැන හිතනවා නව නින්දිරා ගැන නෙමෙයි හිතන්නේ මගේ පකුත ගැන හිතලා පව මිහිරිය මේසේ මී වද කනවා වගේ පවවැඩ කරනවා එහෙම කරන මනුස්සයට විඳින කාලට දුක් ගෙන දෙයි දැඩිසේ ඕන්න යනවා වයසට පුළුවන් බොහොමට යන්න කොටියා ගන්න. ඈ? ඉතින් උත්සාහ කළා ඒ දවස්වල දැන් බැරි හින්දා හොරක් හරි ගැටුවා වගේ යන්න දෙනවා නේද? ගැලුවා ඉතින් 40 නේ 45 නේට එන්නේ නේ? එහෙම අපි සමස්ත ප්‍රත්‍යඥ පිටුහෙම තමයි මේ තවුන වෙනවට කැමති වයසට යනවට කැමති. වයසයි කියුවාම මේ පිස්සුද මට කොහෙද වයස? නේ? 60 70 කියලා අහන්න මිනිස්සු එහෙම තමයි වයස කියන්නේ කැමති නෑ. දැන් නෝනාගේ තුපන් දිනෙන්ද කොහෙද වයස ලියලා නැද්ද කොහෙද? නෑ. නෑ ඉතින් මේ ලෝකේ හැමෝම එහෙම තමයි. ඊට පස්සේ හැරමිටිය ගන්නත් එහෙම තියෙන්නේ. එහෙම ඉන්න නායකයෙක් ඉන්නවා. හැරමිටිය ගන්න හැලෙච්චායනේ. කන්නඩි දෙක දාන්නේ හරිදැච්චා. පේන්නේ නෑ. ඔව් ඒ අතක ගායන පිස්සුද කොල්ල මගේ අර තාම පේනවා කියන්නේ. පේන්නේ නෑ. නේ වෙන්දිනේ අනා ගන්න මේ ඉවත් කරමු දෙයක් එක්ක. ඇයි අර ඔහම නෑ නෑ මට මේ වැරදුනා උඹලා ගැන හිතුවා. එතකම් පේන්නේ නෑ. ආයෙත් යනකොට කැමතිම නෑ. ආ පුතුන් ගලක් ගන්න. කන්දක් තිබ්බොත් බෑවුමත් හේතුට. කවුරුම වයසක් එන්නේ නැත. ඔන්න ආයෙත් ගියාම අපි එක්තෙන් වෙනවා. එතකොට හිතායේ ටෙන්ෂන් එකක් නෑ. නමුත් රිටයර්ඩ්. ඒතර මොකද වෙන්නේ? දරුවෝ කන්න දෙන්න ඕන. දරුවෝ අඳින්න දෙන්න ඕන. දරුවෝ රැක ගන්න ඕන. දරුවන්ගේ පිහිට බලාපොරොත්තු වෙන්න ඕන. මේ අතපය පවා වළංගු නැති වෙනවා. අනල කන්න බැහැ. අනල කනකොට මත් ටික හැලෙනවා බිම. දෙවියනවා. දෙවියනවා. යන්න බෑ තනියම දනිස් දෙකින් නැවෙනවා. මේකට කියන්නේ ජරා ජීර්ණක ජරාවටපත් වෙලා. ඔහෙන් හිටගෙන ඉන්නකොට මූත්‍රා පිට වෙනවා. ඔහිට වෙනකොටම හිටගෙන ඉන්නකොටම වැසිකිලි වෙනවා. මේ ඉන්නකොටම කෙල විසික්ක වෙනවා. දුන්නක් හිටගෙන ඉන්න දක්පාපු කිට්ටුව කියලා අපාපු කියලා ඔන්න වාදි වෙනවා. ඒ කාලය ඔබට මට එනවා. ඒක බලාපොරොත්තුෙන් ඉන්නවා. ආන් ඒ වෙලා ඔපුලට වැටුනහම ඇඳට වැටුනහම සිත තරුණයි. සිත තරුණයි. ආයර සිතට දැනෙනවා ඇඟෙනවා තමන් කරපු දේවල්. චිත්‍රපටේ වගේ. අනේ මං තරුණ කාලේ කරපු දේවල් ආන්න තප්පති. ගින්නර වගේ හරියට උදැල්ලකට හදන මිටක් බින්දරකට දාලා තවන්න. ඒක දන්නවනේ මනේ. තවනවනේ තවල තමයි මිට හදාගන්නේ. ඔය වගේ හිත සැවෙන්න පටන් ගන්න. සත්තු මැරුවනේ. හොරකම් කළානේ. මංකොල්ල කෑවනේ. අල්ලස් ගත්තනේ. අනේ කරගත්ත දෙයක් නේද මොනවටද සල්ලි දැන් ඉතින් යන්න බෑ ඔක්කොම දාලා. ඔන්න දැන් අර සිතිවිලිත් එක්ක සම්මන් තරක විතරක කරනවද නැද්ද? ඒකද කාටව ෂෙයා කරගත්ත බෑ. කියන්න බෑනේ. කියන්න පුළුවන්. දැන් මං පැවිදි වෙලා මං වයසට ගිහිල්ලා මොන මං මැරෙන්න යනකොට මට කියන්න පුළුවන්. අනේ පොඩි නම් මෙහාට එනකොට මං කරගත්ත පව් වැඩ කියලා කියන්න පුළුවන්. අම්ම කෙනෙකුට පුළුවන් දරු මොන ගුරු කිට්ටු කරානේ කොල්ලෝ අද මම මේ මෙහිටියට මාම කරපු නාඩගම් කියන්න පුළුවන්ද? කාටවත් කියන්න බෑ. තමන්ම විනින්න මේ කිව්ව පොඩ්ඩක් හරි බුදිලා යනවා. මම බලන්නකො වේදාගම නායකරු කියන කතාව විඳින කලට පව් හරියට මොන වගේද? දැඩි ලෙස තැවෙන ගින්දර වගේ කියන තප්පති කියන වචනේ බුදුදහම උගන්වලා තියෙන එක. අපි ජීවත් වෙන විදිහ වෙනස උගන්වලා තියෙන එකම ධර්ම තමයි තියෙනවා බුදුදහම. මේක හැම තැනම තියෙන දුක. මෙහෙන් දුක. ඇමරිකාවේ දුක. ජපානයේ දුක. ලෝක හැමතැනම දුක. ආමනුෂ්‍ය ලෝකේ පෘථිවිය පාකින යන්නේ අඟහරු ලෝකයක. ඕකෙත් තේනවා. ඔක්කොම එපා කියලා යනකොට තවතිසාවට. තවතිසාවේ තෝරනවා. අපෝ තවතිසාව හාමුදුරුවෝ නම් යන නිම්මාරතේ. ඒකද මේකේ තෝරනවා. හරියට පියවර පියවර වෙනස් කර කර වෙනස් කර කර ඉදිරියට යනකොට පියවර යනවා අපි හිතනවා වෙනස් වෙනවා කියලා වෙනස් වෙන්නේ නැහැ හැම තැනම දුක දුකමයි. දුක දුකමයි. ඒ දුක තුනී කරගන්න තියෙන එකම ධාම තමයි ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ මේ අකුරු අටයි පද හතරයි. අකුරු අටෙන් සහ පද හතරෙන් මේ සියලු දුක නිමා කරගන්න පුළුවන් සෝතවත් ශ්‍රාවකයෙකුට විතරයි. නැත්තම් බෑ. සුත්තවස්ථාවකයකට පුළුවන් පුළුවන් ක්‍රමය තමයි බුදුදහම ගන්නන්නේ දුවන සිත පිළිබඳව විදර්ශනශීලීව දකින්න. ඒක මම ගාථාවක් වශයෙන් උයතන දේශනා කළේ මුගලන් මහරහතන් වහන්සේ භාවනා කර කර ඉන්නකොට බුදුහාමුදුරුව දේශනා කළ ගාථාවක් උදානේ. මුගලන් හාමුදුරුව කියන්නේ කවුද එතකොට? බුදුහාමුදුරුවන්ගේ දෑක සෞදෙනම වහන්සේලාගේ එකනම. උන්වහන්සේට මොකද තිබුණේ? රුධි ප්‍රාතිහාර පාන්න පුළුවන් ආය නෑ. ඒ තරම් උත්මයක් නෑ. ඒ නිසා අග්‍රතනතුර ලැබුණා. ඒකට වෙන සුදුස්සක් නැති නිසා තමයි අග්‍රතනතුර දෙන්නේ. අර සුදුස්සට සුදුසු තැන දෙනවා. අග්‍රතනතුර දුන්නා. උන්වහන්සේ භාවනා කරනකොට උන්වහන්සේ හිතනවා මේ පංචස්කන්ධය කියන්නේ සුබ දෙයක් අසුබ දෙයක්. අසුබයි. පංචස්කන්ධයට අරමුණු වන උපාදානස්කන්ධය සුබදා සුබද අසුබයි එහෙනම් උපාදාන වෙන්නේ බාහිරින්ද අභ්‍යන්තරයෙන්ද බාහිරින් එහෙනම් මම නැත්නම් සංකල්පයක් වශයෙන් අපි කතා කරන මම කියන කෙනෙක් නෑ ඒ නිසා තමයි පංචස්කන්ධේ කොටස් කරන්න පුළුවන් කොටස් කරපු ගමන් මේකේ මම කියන කෙනක් නෑ රෝද දෙකක් තියෙන හින්දා එන්ජින් එකක් තියෙන නිසා බොඩියක් තියෙන නිසා තෙල් තියෙන නිසා පියදුරෙක් ඉන්න නිසා පාරක් තියෙන නිසා ලයිසන් ඉන්ෂුරන්ස් තියෙන නිසා පාරේ වාහනයක් යනවා රෝද ගලවල පැත්තකින් තියෙනවා එන්ජින් එක ගලවල තව කොයින් හරි තියෙනවා බොඩි එක ගලවල ගරාජ් එකට දානවා පියදුරාට ලයිසන් නැතුව ඉන්නයාගේ කත්තට අඟුවට ගන්නවා දැන් මේ මනිය පැත්තකට වෙලා ඉන්නවා පාරේ වාහනයක් දුවනවා දුවන්නේ නැහැ ඔය වගේ තමයි අපි ළඟත්. ඇහැ ගලවල පැත්තකින් තියෙනවා, කන ගලවල පැත්තකින් තියෙනවා, හම ගලවල පැත්තකින් තියෙනවා. හෘදේ ලොකබඩුමේ පිත්තාශය ආදී සියල්ල ගලවල තැන් තැන් වලින් තියෙනවා හරියට අපි අර තේ බොන පීරිසියක තියෙනවා වගේ. පීරිසිය තියන්න බැරි පිනාලේ තියන්න තියෙන එකම දේ මොකක්ද? බඩවල විතරයි. ඒක ටිකක් ලොකුයි. අනිත් ඔක්කොම පීරිසිය තියන්න පුළුවන්. පොඩි පොඩි පොඩි පොඩි කෑලි ගොඩක්. දැන් කොහොම කෑලි ටික තිබ්බට පස්සේ කවුරු හරි කියනවාද අනේ ඡන්දේ භවතුර. කවුරු කියනවා? නෑ නේ. ඉතින් මිනිස්සු ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද? ආපෝ හෙට නම් ගේන්නේ පොහොර කිසි කලවරෙන්න. එහෙනම් මේ ඔක්කොම එකතු කළාට පස්සේ නේද හැමෝම ආදරය කරන්නේ. එහෙනම් කරන්න දෙයක් තියෙනවද? එහෙනම් මේක පිළිකුල්ද නැද්ද? කෙසෝදල පිරිසුදු කරලා තියෙන හින්දා නේද හැමෝම ආදරේ කරන්නේ. ඔය ආදරය කරන කෙස් ගහක් පිඟානකට වැටලා කෑමක් එක්ක තිබුත් මොකද වෙන්නේ? ගෙදර ඉවරද? නේ? නැවත හිතලා බලන්න එහෙනම් මේක සුබද අසුබද? කනකට නහය කියලා මිනිස්සු වැළඳ ගන්නවානේ. ලස්සන බලනවානේ. වෙනස හිතලා බලන්න කමෙන් ගලන කඹ කමෙන් ගලන මේ කලාඳුරු එක ප්‍රේමයකට තීරසයකට තිබ්බොත් කවුරුත් ඒ කියන ස්නේහවම තියෙනවා ස්නේහතම නෑනේ නාය මොනකට තිබුණා කියලා හොටුට ගන්න පැත්තකින් තිබ්බොත් කවුරුත් තේරෙනවා මේ මේ විදිහට මුගලන් මහරහතන් වහන්සේ මේ ශාරීරික වෙන අසුබය ගැන දකිනවා කියලා කොටස් කොටස් වශයෙන් මේ උත්තරය දකිනකොට බුදුරජාණන් වහන්සේ මේක හරිය සැනසෙල්ලක් සතුටක් ලෙස දැනගෙන මොගලන් මහරහතන් වහන්සේට කළ උදාහරණය තමයි පින්වත් ඔබට අද දේශනා කළේ. එහෙනම් මේ උත්තරය සැනසුනේ බුදුහාමුදුරු සැනසුනේ අසුභය දකින ඇත්ත පිළිබඳව හිතලා. අපි ශ්‍රාවකයෝ නම් උන්වහන්සේට අපිත් මොකද කරන්න ඕන? මුගලන් මහරහතන් වහන්සේ ශරීරය අසුභේ දුටුවා වගේ අපිට අපේ ශරීරය අසුභේ ගැන දකින්න. අසුභේ ගැන දැක්ක ගමන් සිත ගිහිගේ තැන්වල බදාගන්නේ නැහැ. නිදහස් වෙනවා. සුභ දැක්ක ගමන් ඇලෙනවා. සුභයි නිට්ටයයි සපයි කියලා හිතපු ගමන් මොකද වෙන්නේ? ඇලෙන. ඇලෙන ගමන් ඒ තන මගේ කරගන්න මම තරම උපරිම උත්සාහය. දාඩිය දාගෙන වැඩ කරනවා. නිදි මරාගෙන බලන් ඉන්නවා. හැබැයි මේක ගින්දරක්ද නැද්ද? කාමය නැත්නම් ඇලීම කියලා කියන්නේ ගින්දරක්. කිසිම සාහනයක් නැහැනේ. දරුවෝ ඇලෙච්ච ගමන් සාහනේ නැහැනේ. ඉඩ කඩන් ඇලුණු ගමන් සාහනේ නැහැනේ. වස්තු සම්භාරය ඇලුණු ගමන් තේද ගිනිදරට ඉන්නවා කියලා කියනවා ඇලෙන කෙනා. නෑලුණු කෙනා හරියට නිවුණු කෙනෙක් කියලා කියනවා. එයාට ගානක් නෑ. සිහිය තුළ පිළිතල හිටපු ගමන් ඇලීම නෑ. ඔය ඇලීම නිසා මිනිස්සු පවවැඩ කරනවා. මොගලන් මහරහතන් වහන්සේම කියවනේ අර්ධිකාත්‍යාර පාන උත්තමය කියලා. දවසක් මේ උත්තමයයි ලක්කන කියන ආමුදුරුයි. හොඳට නම් මතක තියාගෙන ඒක කියවල බලන්න ඕන. ඔක තියෙනවා සංයුත්ත නිකායේ ලක්කන කියන සූත්‍ර දේශනා කීපයකම ලක්කන මහරහතන් වහන්සේ සාරිපුත් මේ මුගලන් මහරහතන් වහන්සේ පින්නපාතේ වඩිනකොට වෙච්ච සිද්ධාමේ ඔයකට දකින්න බලන්න කියවන්න පුළුවන්කම තියෙනවා. දවසක් පින්වත්නි ගිච්ඡකෝට පර්වතය ළඟින් මොගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ වඩිනවා. සින්දපා. මොගලන් මහරහතන් වහන්සේ hina වෙනවා. hina වෙලා දුම්බලනකොටම ලක්කන ආමුදුරු දකිනවා මොගලන් ආමුදුරු මොකද්ද එකට hina වුණානේ. ආන ඇයි hina වුනේ? දැන් අපි අහන්නේ නැද්ද? ආන ඇයි මොහොතේ පරාවෙලා ඉන්නේ? ඒ පුදුනිකන් නෝ කඩුවට වගේ hina වෙන්නේ. අපි ඉතින් ළඟින් ආශ්‍රය කරනවා අහනවා. ලක්නාඳුර ළඟින් ආශ්‍රය කරන කවුද? ලක්නාඳුර. අහනවා ඇයි මොගලන් මහරහතන් වහන්සේ hina වුනේ? නෑ ඔතන අහන්න එපා. යම් අත බුදුහාඳුර වැඩ ඉන්න කලංකත නිවාසයේ. ඒ කියන්නේ ලේ ඉන්න රෝමයේ. යම් එතනට ගියා. ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් ඇස්සෙලා ඉන්නේ උත්තරමයන්ගෙන් බණ පදයක් අහනවා කියන්නේ ලෝලට පැනසෙන එකක් නේ. හරියට සතුටින් ඉන්න ඇත්ත තින් කරගෙන මේ රහත් උත්තමයාගේ බණ ටික අහන. බුදුහාමුදුරන්ගේ බණ ටික අහන. ලක්කම ආමුදාර පිරිසෙතර අහනවා. ඇයි අර විජ්ජ කූට පර්වතේ hinaුනේ? ආන් ඒ වෙලාවේදී කියනවා අත්ති කියන ප්‍රේතයා මම දැක්කයි කියන. මොකද ප්‍රේතයාගේ නම? අත්ති කියන්නේ මොනවද? ඇට. ඇට කියන්නේ සාහිත්‍යයේ ප්‍රේතෙක් දැක්කමට හිනා කියයි කියෝ. බුදුහාමුදුරුවෝ කතාවට සම්බන්ධ වෙලා කියන ඕක මම දැක්කා මුගලන් වගේට කලින් මං කිව්වේ නෑ උඹලට ඒ ස්වාමීන් කිව්වේ නැත්තේ ඕක මම විතරක් දැකලා කිව්වනම් පිළිගන්නේ නෑ ආර්ය උත්මයේ වචනය නොපිළිගැනීම දුගතිය තුල උපදිනට හේතුවක් වෙන මම සත්‍යය දුගතිය උපදිනවට කැමති නෑ ඒ නිසා මම දේශනා කළේ නෑ බලන්න බුදු කෙනෙක් අපි ගැන හිතන විදිහ දැන් අපි නම් ඔය කියලා දානවනේ ඔබ පිළිගත්තත් එක නොපිළිගත්තත් එක ඕල් මගේ අදහස කිව්වා කියන්නේ බුදු කෙනෙක් පින්වත්නි වචනය කොල්ලන්නේ නැහැ අපේ අසද්‍රාව ගොඩ නැගෙයි කියන අවිශ්වාසය ඇති වුණා. දැන් කියන බුදුරජාණන් වහන්සේ මහණෙනි මොගලන් උත්තමය දැක්කනම් මම දැක්කනම් ඒ කතාව සත්‍ය ලෙස පිට අහන්න කිව්වා. කටි අහන්න ලෑස්ති වුණා. දන්නවද කියලා ඔය අත්‍යක කියන ප්‍රේතයා කොයි කාලෙද කියලා. කිව්වා අනාගාමී බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඔන්න දැන් කල්ප කීයක්ද කියලා හිතලා බලන්න. ඉඳලා කාශ්‍යප බුද්ධ කාලයේ දක්වාම කකුසඳ කොණාගමන කාශ්‍යප. ඒ කියන්නේ කල්ප 91කට එහා විපාල වෙච්ච බුදුහාමුදුරුවෝ කාලේ දක්වා හරි අකුසල් කරපු මිනිස්සෙක්. මොනවද කරපු අකුසල්? හරක් නරුවයි කිව්වා. ඒකේ ධර්ම ආන්දමන දෙන වචනේ තමයි ගෝධාතක කියලා. හරක් මරුවා. හරක් මරලා කෑලි කෑලි කරලා මස් විකුණල ජීවත් වෙච්ච මිනිහෙක් තමයි කොහෙන්නේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද කියලා ඇහුවා. ආන් අර වගේ ගිජිලිහිණි වැවදින් වැඩෙන මත කනවා කිව්වා. ගිජිලිහිණි කුස්සෝ වැවදින් පල්ලහට වැටෙනකොටම කෑලි කෑලි අමුල් ගිරවල කනකොට ආපහු ඉහළ තරන් යනවානේ. කොත් එක් ගොදුරක් අරගෙන ඉහළට යනවා. ඉහළ කනවා. කන අපාරිනවා. අපාරින පානට වීසික් වීගෙන ආයෙනකොට ආයෙ අල්ල ගන්නවා කොස්සේ. ආයෙකට ආයෙ ඕක තමයි. තරහා දෙපැත්තට යනවා වගේ මහණනේ කල්ප ගානක් ඔය අත් එක ප්‍රේතය දුක් විඳිනවා ඒක ඔය නිරේ දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා අවසාන තැන කෙරුවා. එහෙනම් හිතන්න අපි තැනක ඇලිලා දැන් මස් මරන්නේ මොකක් නිසාද? ඔබට අලිහම්බ කරගන්න නේ. මස් වෙලඳාම කියන උඩට පල්ලි හොයන්න පුළුවන්. උඩට පල්ලි හොයන්න පුළුවන්. ආයුධ වෙලඳාම කියන නුරකේ දිනන්න පුළුවන්. උඩට අම්බ කරන්න පුළුවන්. නමුත් අකුසලයක් ඒ වගේම තමයි හොඳට නිවේ කියලා දුක් විඳින්න පුළුවන්. අස්තික ප්‍රේතය ගැන කිව්ව බුදුරජාණන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේ ලක්කන හාමුදුරුවෝ. ඔය තවත් ප්‍රේතයෙක් ගැන කියන මේ කුම්භ කියන ප්‍රේතේ අයත්ගත්ත මිනිස්සේ දැන් ඕක මම මතක් කරන්නේ ගන්න නම් එපා. නේ? ඉස්කෝල වලට ගන්න. ඒ ඉතින් කියන්නේ තේ ඉස්කෝල වලට ගන්නවා ඊට පස්සේ දැන් ගන්නවනේ කියන්නේ විවිධ තැන් වල ගන්නවා කියන්නේ හොඳ නෑ නම් මට තිරයන්නේ. එහෙනම් ගල්ලස් ගන්න මිනිස් හරිය කැමති. අල්ලස් ගන්නවා. කොන්දොස්තර මාත්‍යත් අල්ලස් ගන්නවා. අර සැකේ මා සීටේ තියලා තියෙනවා මම රුපියල් 50ක් වැඩියෙන් දීමුකෝ තියෙනවා. ඒක අල්ලසා. අල්ලස් අරගත්ත මිනිස්සේ හොඳට සල්ලි හම්බ කරගෙන සැප විඳලා තියෙනවා ඇඟේ ඇවිල්ලා තිබෙන විශාල ගෙඩියක්. මේ ප්‍රේතයන් ස්වරූපේ. මේ ගෙඩිය විශාල මස් දැල්ලක් කියන. මස් දැල්ල කෑලි කෑලි විතර තරම් කුස්සු කනවයි කියන. මෙහින් කනකොට අරහින් වැඩෙනවා අරහින් වැඩෙනකොට මෙහින් කනවා. හරියට කියන හැම ගලවලා මිනිහ පාර දාලා ඉන්නකොට බල්ලෝ කපුට කොහොමද අදින්නේ? මාළු නෑල්ලක් ළඟ කපුටුන් නෑ සොඩ කරලා තියෙන්නේ. උඹලා මෙහෙම රුචිකව මොකද වෙන්නේ? ගත්ත ගියා. එහෙම හැරිච්ච ගමන් බලලා ගත්ත ගමන් දිව්වා. ඔය වගේ කියනවා මේ ප්‍රේතයත් ගිජ්ජකෝට පර්වතයේ අපමණ දුකක් විඳිනවා කියලා. ඒ බලන්න මේ අපි සුඛ සංවර කරගත්තේ නැතිකමනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ දැක්කේ නැති නිසා මේ වැරදි කාය කර්ම කරන්නේ. බොරු කියන මිනිස්සෙක් ඔය කේලාම කියපු මිනිස්සෙක් නේත්‍රයටවත් විස්තර කරනවා පින්වත්නි. අධික ලෙස වේදනාවට පත් වෙනවා කියන പ്രേත ලෝකේ. ඔය කේලාම් කියන කොටවකු අවුලක් කියන්නේ. ඒත් ඒ ලක්ෂණ හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ බුදු හාමුදුරුවෝ මේ දේශනාව සිද්ධ කරන්නේ. කේලාම් කියනවා කියන්නේ. හොද්දට එන්න මිනිස්සු කොටවනවා කියනවා. අවිශ්වාස ඇති කරන. හොද්දටම අවිශ්වාස ඇති කරන්න පුළුවන් මම දැනගොස් කිව්වා කිව්වා. පන්සල ගැන දොස් කිව්ව කිව්වට ගම ගැන දොස් කියලා එහෙම නැන්නේ. මිනිස්සු කොහොමද හොඳටම කියන්නේ? මට ඒ වගේ ඉවසන්න පුළුවන් ඔයාටත් දැන් අප්පා ඒකනේ මට ඉවසන්න බැරි කිව්වම කිපෙනවා. ඔතනකොට සමාජ ජීවත් කරන්න නෑ හිතන්නේ. මිනිහෙකුට කරන්න පුළුවන් ඉහළම කැළඹීම කරන්න පුළුවන් ඔබට අහවලා දුස් කිව්වා කියපුවම කැළඹෙන. මේ පවුල එහෙම කියලා කෙටවල බින්දට වෙන් කරලා විනාශ කළා කියන. විනාශක නව පාට වුණා කියන්නේ මොකද්ද? අන්න මෙරිලා ගිහිල්ලා ගිජ්ජපූට පරවතේ ප්‍රේතෙක් කියලා ඉපදිලා ඉන්නවා කියලා. මේ කල්ප ගානක් දුක් විඳින්න වෙනවා. ඒ නිසා පින්වත්නි අපි මේ සිත ගැන හොඳට දැනගෙන අවබෝධ කරගෙන අඳුනගෙන සිතේ ස්වභාවය දකින්න අනිත්‍ය ලෙස දුක් ලෙස අනාත්ම ලෙස. එහෙන් තියෙන අසුභය ගැන දකින්න දකින්නකොට අපට අකුසල කරන්න හිතෙන්නේ නැහැ. අකුසල් කරන්න හිතෙන්නේ නැහැ කියලා කියන්නේ සිල් ආරක්ෂා වෙනවා කියන එක. සිල් ආරක්ෂා කරන්න උත්සාහ කරන්න යන්න එපා. එතකොට බය වෙනවනේ. එහෙම නෙමෙයි අකුසලයට බය වෙන්න සීල ආරක්ෂා වෙනවා. අකුසලයට බය වෙන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ මතක් කරේ කුසල උපසම්පදා කුසල උපදව ගන්න සීලය තුළ සිත පිහිටවනවා. එහෙම නැත්නම් සීලය රකින්නවා කියලා සමාජයට පෙන්වන්න ගියොත් වෙන්නේ මොකද්ද? අසෝචි කර තියාගෙන ගියපු මුදලාලි මහත්තයා වගේ තමයි. වහිනකොට හොඳටම ඇඟ තෙමිල ගඳ ගහන්න පටන් ගන්නවා. මිය යන්න ලෑස්ති වෙනකොට මතක් වෙල මතක් වෙල මතක් වෙල දුක් විඳලා විචකෝට පර්වතයේ සමාජිකයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. බයක් වෙන්න නැහැ. නේද? යන්න ආයේ එක වීසා එකක් ගන්න මොකද ඕනේ නිකන් ඉඳ තියෙන්නේ. යනවා එහෙ. කරන්න විතරයි තියෙන්නේ. ඒ නිසා ඔබ ඔබ ගැන අවබෝධ කරගන්න ලබලා තියෙන මනුස්ස ජීවිතය ගැන ලබලා තියෙන ආයු වර්ණ සැප බල ගැන හිතලා ලබලා තියෙන ගෞතම සම්බුද්ධ ශාසනයේ නිර්මලත්වය ගැන දැකලා මට මේ වගේ කාලයක් මම කල්ප ගානක් ප්‍රාර්ථනා කළා ලැබෙන්න කියලා. මම කල්ප ගානක් පැවිදි බව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා. ඒ නිසා මට ලැබුණා. ඒ නිසා ඔබත් මනුස්ස ජීවිතේ කල්ප ගානක් ප්‍රාර්ථනා කළා බුද්ධ කාලයක් ලැබෙන්න කියලා. ඒ සත්‍ය අදු ගහන්නවත් වෙන වැඩ කරන්නවත් නෙවෙයි මේ කෙලෙස් ධර්මතාවය නැති කරගෙන නිකලෙස් බවට පත් වෙන්න ඕන කියන ප්‍රාර්ථනාව බිසිති තිබුණ නිසා දැන් මේ ප්‍රාර්ථනාව ලබන ඉවරයි. හරියට මඩේ පිපිල මඩේ ගෑවෙන්නේ නැතු වතුරේ ගෑවෙන්නේ නැතු ඉහෙලට ඇවිදින් පිපිල තියෙනවා වගේ තමයි ඔබේ මනුස්ස ජීවිතේ ලෝකතම සුවඳවත් කරන්න දානයෙන් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවකින් යුක්ත වෙලා සීල සමාධි ප්‍රඥාදී ගුණධර්මයන් පූර්ණණය කරගෙන සෝවාන් සතරදාගාමි අනාගාමි අරිහත් කියන තැන් වලටපත් වෙන්න ඔබට මේ කුසලයේ පාරමිතාවක් ලෙස උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්මාන ශාසනාව සාරාංශයක් වශයෙන් මාවට මතක් කළොත් චිතට රැවටෙන්න එපා චිත කියලා කියන්නේ මැජික් කාර්යයක් වගේ මෙතන පෙන්වන එක එතන පෙන්වන්නේ නැහැ හැබැයි මැජික් ගැන දන්න කෙනා දන්නවා මේ මනුස්සයා කරන්නේ බොරුවක් කියලා බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මෙතික් එක්කට අවිච්ච උත්මයක් නෙවෙයි. උන්වහන්සේ දැක්කා සමාජයේ රැවටෙන්නේ මේ මායාවකට ඒකට අහු වෙන්න එපා කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. සිතට රැවටිලා ඒ ඒ තැන්වල ඇලෙන්නට එපා. ඇලෙනායේ සමාජයේ දැනගන්නවා කියලා හිතාගෙන බොරුවට ගැලවෙන්නත් එපා. ඇත්තටම ගැලවෙන්න. ඇත්තටම නොඇලෙන්න. ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ බලාපොරොත්තු උනේ. ඔබට ජීවිතේ ඇලීමකින් තොර, ගැටීමකින් තොර, මෝහයකින් තොරව ජීවත් වෙන්න සත්‍යත්‍රය ආශිර්වාදයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. එනත්නම් අද මේ උතුම් ධර්මානුශාසනාව ඔබට ශ්‍රවණය කරන්නට දකින්නට පුළුවන්කම ලැබුණේ දායකත්වයේ දරන්නට යෙදුණු වාදුව දෙව්දුව සම්මුතු යන්නේ අංක 73 නිවසේ පදිංචි කලුතර ප්‍රජා විශෝධන නිලධාරී චිරෝමේ සේදර සෙනරත් මහත්මිය එවැගේම ගාමිණී සේනාරත්න මහත්මයා ජනිත් චානුක සේනාරත්න පුතා ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් විසින් ප්‍රියත්ව අපට කතා කළත් සාමිනායක වඩින්නම ප්‍රියක. මේ නිසා අපි ආශිර්වාද කරනවා. මේක තමයි අම්මා තරන් යන තියෙන එක. අනිත් ඔක්කොම යනවා. නේද? දරුවෝ විදියට කියලා තියන්නේ නැහැ යන්නේ. සෝනලක් අපි යනවා. ඉතින් යාර තනියම යන්නේ. ඒ නිසා අරන් යන්න පුළුවන් දේ තමයි ධර්ම දාන. අරන් යන්න පුළුවන් දේ තමයි පුරණ සීලය. නිසා අරගෙන යන්න දෙයක් එකතු කරගත්තා කියලා සතුටු වෙන්න. ධර්ම දානයේ දුන් කුසලයෙන් ඔබතුමියට ආදරණීය ස්වාමි පුරුෂයාට පුත්‍ර රත්නයට පවුල හැම දෙනාටම විදුක් නිරෝගී සුවපත් භාවය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. සිංහල මොහොතන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ශිරෝමේ මහත්මියගේ ආදරණීය පියා මිය පරලොව ගියා. ජේම්ස් හේදර සෙනරත් ආදරණීය අප්පච්චි. ඉතින් අප්පච්චි දරුවෙක් හදන්න මහා දුකක් විඳින්න එපානේ. දැන් අප්පච්චිලා නිසා ගන්නවානේ. ඒ කාලේ බුදුන් වුණා දැන් දැනෙනවානේ. ඒකට ඔయిత වඩා දැනෙලා තියෙන මහා දුකක් විඳින්න ඕන. දරුවෙක් හදන්නනේ අද අපිට යාන වාහන තියෙන, ඉඩ කඩම් තියෙන, රස්සා තියෙන ඔක්කොම තියෙනවා. අප්පච්චිලට මොනවද තිබ්බන්නේ? එක වළඳයි, එක පියාණයි තියෙන එකද? ඒ අතීතේ. මහා දුකක් විඳින්න ඕන දරුවෙක් හදන්න. අපේ යුතුයකමක් තමයි මේ ඥාති බලය. ඥාතින්ද සංග්‍රහ කරන්නේ. අපච්චිට සැලකෙන එක මිය ගියාට පස්සේ පින් දෙන එක අපට පැවරෙන වගකීමක් යුතුයකමක්. ඒකෝ පුතත් ඉගෙන ගන්න ඕනේ හැම තාත්මිය ගියහම පින් දෙන්න ඕනේ. අපේ පරම්පරාවේ පරම්පරාව ආවේ එහෙම. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා නෝනා මහත්මියගේ මේ පරලොවගේ ජේමිසේදර සරණ සාදරණීය අපච්චි වගේම අම්මා ඩී.එස්. ලියනාරච්චි මහත්මිය සිහිපත් කරන ඉතාමත් වටිනා අම්මයි අක්කාච්චි. ඒක එකල බලන්නකෝ දරුවෙක් හදන්න කොච්චර නේද කැපකිරීමක්. ඒක දන්නවනම් මේ මම නම් හිතන්නේ අම්මට ඔබ කියන වචනවත් කියලා. නේද? ඇටලේ මස් නහරවලින් උපදින්නේ සෙනෙහස. ඉතින් ඒ සෙනෙහසත් එක්ක තමයි දරුවෝ හැදෙන්නේ. මම නම් හිතන්නේ අපි ඉගෙන ගත්තේ කතා කරන්නේ ඇවිදින්නේ අඳුමක් අඳින්නේ. මේ හැම එකක් ඉගෙන ගත්තේ අම්මගෙන්. එහෙම නැත්නම් අපි තිරසන්න වගේ. අඳින්න දන්නේ නැහැ. මේ අම්මා තමයි අඳින්නේ කියන්නේ. කතා කරන්න දන්නේ නැහැ. අම්මා තමයි ළඟට අරගෙන කොක්කක් කනලා උරතල් කරගෙන පුති මෙහෙම කියන්න එපා ලැජ්ජායි. ඈ? උඹ වචන පුරුදු කළේ අම්මා. ඒ හොඳ ගමන් එක්ක ගියා. ඔය බලන්න යන ගමනේ කැට ආශ්‍රය කරන යාළුවෝ කරන්න කොහොමද සමාජයට මුහුණ දෙන්නේ? මේ ඉගන්නක නිසා අපි බබලනවා සමාජය. හැබැයි කියන්නේ නැත්නම් අපිට වෙන්නේ මොකද්ද? අර අපේ ජක්ස් දෙන තීන්දුව තමයි. නේද? අවුරුදු 7ක් හිරගෙද ජීවිතාන්ත දක්වා හිරගෙද බරපතලකට සහිත අපිට ඕක වෙනවා අපේ අම්මා හරියට හිටියේ නැත්තම්. අපේ අම්මා හරියට නැත්තම් අපිට ඕක වෙනවා. ඒකෙන් ගැලවෙන අම්මා ළඟ තිබුණු මනුස්සකම නිසා අපිත් එහෙනම් මනුස්ස ධර්මතාවයක් ලෙස මිය ගියාට පස්සේ පින් දෙන්න ඕන. දෙමාපියන්ට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන්ම අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මියගිය ඥාති සහෝදරයන් ඇතුළු සියලු දෙනා ගාමිණී මහත්මගේ පියා කේ කිරිබණ්ඩා මහත්මයා ඇතුළු මිය පරලොව ගිය ඥාතීන් සිහිපත් කරනවා. ස්වාම පුරුෂයාගේ අපච්චිති තාමත්ම කාරුණිකව සිහිපත් කරලා තියෙන එතුමාටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සම්පත්ම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුත්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා මේ මාසේ 14 වන දින උපන් දිනයේ සමරන ශිරෝමේ සේදරතන මහත්මියට නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරන මම නොය අතරතුර ප්‍රාර්ථනා කරන නිවන් අවබෝධ වෙත්වා කියන ප්‍රාර්ථනා. ඒද නිරෝධ සම්පත ලබන්න ලබන්න වෙන්නේ දුක් කියන එක. මේ වෙනස නිවන් සම්පන්න බොහොම එකක් ඒ නිසා ජීවිතේ හොඳින් සතුටෙන් සමාදානෙන් සමගියෙන් නේද විශ්වාසයෙන් ජීවත් වෙන්න ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙන සුබ උපන් දිනයක් වෙත්වා කියලා අපි බෞද්ධයා රූපවාහිනී සහ ගුවන් විදුලි හැමදෙනා වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරමි. ගාමිණීසරවත් තේනාරත් මහත්මයා ජනිත් සමක පුතාගේ රැකී ආරක්ෂා කටයුතු අභිවෘද්ධිය සඳහා සත්‍යත්‍රා ආශිර්වාදයේ ලැබෙත්වා කියන සාදුනාද ප්‍රාර්ථනාවක් ගාමිණීසරවත් මහත්මයාගේ ආදරණීය මවතුමිය පෞණ්‍ය හැමදෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන තින අම්මාවට. ඉතින් අම්මට අපි ප්‍රාර්ථනා කරනුනේ දුන්නේක බෞද්ධයන්ගේ බලලා අපි බණ අහලා අපි රැස් කරගත්ත පිනෙන් අපේ අම්මට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් සැලසෙත්වා කියන සාධනාද ප්‍රාර්ථනා සිදු කරනු සේදර සේනාරත් මහත්මියගේ පෞලිස් සියලු දෙනාටම සත් ප්‍රාර්ථනා කරනු මෙම අවස්ථාවට සහභාගී වුණු සියලු නෑදෑයිත මිත්‍රාදීන්ටත් පෞද්‍ය රූපවාහිනිය රාස ධර්මානුශාසනා ශ්‍රවණය කළ ලෝකවාසීම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නට ඔයත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ප්‍රජා පාදක විශේෂ විශෝධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමිය ඇතුළු සියලු නිලධාරීන්ට විදේශගත වී සිටින විකුම් පුතාහා රංජනී දියණියට ගුරු ගෞරවනීය දේශකයන්න් වහන්සේට සහ බෞද්ධ නාලිකාවේ ගරු සභාපති අපේ කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිරඥාන ගෞරවණීය නායක ආමඳුරු ඇතුළු කාර්ය මණ්ඩලය හැම දිනාටම අපරස් කරගත් කුසල ශක්තිය නිරුක් නිරෝගී සුවපත් භාවයෙන්ම උදා වේවා කියන සාදු නාමයෙන් අපේ ආශිර්වාද කරනු එමත් කණුතර ශාඛාව පිහිටා තිබෙන අපේ නන්ද ආමඳුරුවන් වහන්සේ නායක ආමඳුරු කෙනෙක් ඒ නිසා උන්වහන්සේට ලෝකවාසී මහා සංඝ රත්නයේට මයි ගුරු දේවයන් වහන්සේ ඓතිහාසික ලංකා තිලක රාජ මහ විහාරාධිපති අවසරයි අමනුගම රාජගුරු විපස්සී නායක ආමඳුරතුළු මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් සැලසෙත්වා කියන ප්‍රාර්ථනා කරනවා අපවත් දේවදාන පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක ආමඳුර අපි සිහිපත් කරනවා උන්වහන්සේ කළ වැඩ නිසා තමයි අද අපි බණ පදයකින් සැලසෙන්නේ. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනටපත් වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හැමදෙනාටම සද්ධර්මානුශාසනා ශ්‍රවණය කිරීමෙන් ධර්ම දානයේ සැලසීමෙන් ලැබූ පින් කුසල් නිර්වාණ අවබෝධය සඳහා පාරමී ධර්මයක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම පෙරවන් සරණයි සාදු සාදු සාදු එතුම් වූ සදරම දේශනා පවත්වවදාල මහනුවර ලංකාතිලක රජමහා විහාර වාසී පරිවිනාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද නීතිගම චම්දිම ගෞරවනීය ස්වාමීන් වහන්සේට සවචිරාත් කාලයක් මෙවැනි භෝෂාත්මික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය සිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අපි සියලු දෙනාම එක්ව ප්‍රාර්ථනා පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු